පුංචි කාලේ අපේ අර ගම්පැත්තේ කඳුවල තපස් රකින්නවනේ කට්ටිය පොඩි පොඩි කඳු මේ වගේ පොඩි පොඩි තැන්. ඒකෙන් 10 දෙනයි 15 දෙනයි 8 දෙනයි 3 දෙනයි දෙන්නයි තනියෙන් ඕමම තියෙනවා. දනාවට පිටිය එක්කම නම් යම් <clears throat> ඉතේ තපස්වරු කොහොමද ඉන්නේ ඒවා දැනගන්න එපා. කොහොමද කට්ටිය සාකච්ඡා කරන ඕ ගාලා සාකච්ඡාව. පටවි ධාතුව කියලා ඉතින් පටන් ගන්න. ඉතින් ඉන්නවා ඉන්නවා ඉතින් යනවා යනවා පටවි ධාතුව ඉතින් කෙරෝලක් නැහැ. එයා කියන පුතා මෙතන හොඳයි දෙන්න. බෑ. මම ඔළුවෙන් පෙන්නන්න බෑ කියලා. ඉතින් හරි පුතා. තව තැනකට ගියා. එතන ආපෝ ධාතුව කතා කරා. ආපෝ ධාතුව ආපෝ ධාතුව හැදෙන්න කලින් දිනවනේ. ඒක ඊටන් දන්නවා එයා. ආපෝ එක මේ ලෝකේ හට ගන්නවා නම් හට ගන්න ක්‍රම තිනවා තුනක්. මෙන්න මේ ක්‍රම තුනෙන් තමයි ආපෝදාත්වල් ලෝකෙට නිර්මාණය වෙන්නේ කියලා අර හයිඩ්‍රජන් අණුවක 63 තියෙන ඒ 63 හැදින සමීකරණය කියන අය. හරි ගැඹුරුයි. ඒකේ සයන්ස් වල උපරිම ගිහිල්ලා මෙතන හොඳයි නේද? මෙතන ගැලපෙන්නේ නැහැ. ඇයි පුතා? තව තැන අනකොට ගොරෝ ගොරෝ බුද්ධි සෙට් එකක්. ගුරුවරයා ගුරුවරයාත් බුද්ධි හොඳට. තව දෙන්නෙක් ඉන්න ඒ දෙන්න මේ එයාගේ ඇඟට මෙයා ඔළුව තියලා තියෙනවා මෙයාගේ ඇඟට මෙයා ඔළුව තියෙනවා. ඒ කපල් එකක්. හොඳට බුද්ධි. ඉතින් මෙතන හරියන. මෙතන හරියන. එකක් වුණා. උගේ ඔළුවට මොන හරි වෙලා එතන වාඩිලා පුතේ මෙතන කවුරුත් අපස්සකින් නැහැ. මෙතන ಗುಣ වඩන්නේ නැහැ. මෙතන ගැලපෙන්නේ නැහැ. පුතාට නිදා ගන්න. නැහැ. සීයේ මෙතන හොඳයි. පුතා කම්මැලි මේ. එච්චර හොඳ විද්‍යාවක් කරන මටත් හිතුණා එතන ඉන්න. පුතා මේ කිසිම දෙයක් නැහැ. වැඩිපුර කියන්නේ වැඩිපුර අඩුපාඩු තියෙන නිසා. ඒ කට්ටිය ඔක්කොම අඩුපාඩු. එතන ගැටෙන්න බෑ. මුන්ගේ අඩුපාඩු නේ ඉන්න මොකවත් කියන්නේ නැහැ. මෙතන තමයි නීත්‍ය දෙයක් ඉන්නේ. මට මේක තේරෙන්නේ මෙතන බුදි අඩුපාඩු අදලා ඉවරයි. අඩුපාඩු නැහැ ඉන්න ගුරුවරයාත් බුදි කියන්නේ එකක් නැහැ. මෙතන තමයි හොඳම සෙට් එක ඉන්නේ. අතන උදේ ඉඳලා රෑ වෙනකම් ගුරුවරයා කෑ ගන්න ඔළුවෙන් ඉඳගෙන අඩුපාඩු වැඩි. කවුරුත් ඇදිලා නැහැ. එතෙන්ද කියලා මමත් ඉඳවන්න එපා. ඊය ඔළුව අත ගාලා කියන පුතේ මේක මට දැන්නේ නෑ. අර ගුරුවරයා වුණ ඉඳගෙන අතින් ඒක ගුරුවරයාට දැන ගුරුවරයා කියන එක හරි ඒක තමයි හරි. ඊයසියක් නරකින එයාට ඒක තේරෙනවා. ගුරුවරයාට තේරුණා. පොඩි එකා කියන එක හරි. එයා මුනිවරේ. පරිචිත තියෙනවා. එයා කියන එක හරි. ඒ නින්දෙන් මේ අහිල්ල කියන එක හරි. <laughs> මුන් ඇදිලා එන්න කියන්නේ එකක් නේද අපි පුදි. අර නෙටෙක්වත් ඇදිලා නෑ අර ගුරුවරයා. ඇල්වතුරවත් නෑ ඌ කෑ ගන්නවා රෑ වෙනකම්. ඇදිලා නෑ. පොඩි එකට තියලා තින හරි. දැන් මෙතන තමයි තන. බකන්නේ නෑ අපි සාමාන්‍ය උදේ පැය දෙකක් තුනක් එහෙම ඇවිදින්නේ. ඒක අර දකින්න කෝණය සම්මාව නෑ ගොඩාක් අක්කියට. ඒගොල්ලෝ කියන ගොඩාක් ධර්මයේ කියනවනම් ගොඩාක් ගෝලෝ ඉන්නවනම් උදේ රාය දවල් දෙකේ නිදි මරාගෙන ධර්ම දේශනා කරනවනම් එතන ධර්මයේ තියෙන. එතන තමයි ධර්මේ නැත්තේ. ධර්මයේ තියෙන තැන කට්ටිය විවේකයි. එතන වැඩක් නැහැ මොකොත් නැහැ පාඩු නැයි. කට්ටියගේ වැඩ ඉවර නම් ඉතින් එතන කරදර වෙන්න කලබල වෙන්න දෙයක් නැහැ. වැඩිපුර ගුරුවරයා මාන්සි වෙන්නේ පුතුන්ජන ගෝලයේ වැඩ නිසා. මාස 3කට විතර ඇවිල්ලා බණක් කියලා ආයි යනවලු මේ මෛත්‍රී බුදුහාමුදුරුවෝ. මොකද කියලා වම ඇදිච්ච කට්ටිය වැඩි. සූත්‍රය කාණ්ඩ මාස ගණක් ඉන්න ඕනේ කට්ටිය. ගෞතම බුදුහාමර පැයක් විතර සැතපෙල පැය 23ක් විතර කතා කරනවා. කතා කළා කතා කළා එතරම් සැතපෙනයි. ඒ තරම් අඩුපාඩු. එක එක්කවත් ඇදිලා නැහැ. කාලේ මදි. වැඩිපුර දෙද. ඒ කාලේ හැදිච්ච කට්ටිය වැඩියෙන්ද අඩුවෙන් දේශනා කරනවා. දැන් මමත් වැඩිපුර කතා කරනවානේ දවසකට. දැන් එකකින් ඔප්පු වෙන්නේ මොකද? ඉතින් මම පොඩ්ඩක් හිතගෙන කෑ ගන්නවා. අර කතන්දරේ නම් ගන්නවා. කල්ලත් පොඩි කාලේ අත් දෙකින් දැක්ක දේ දැන් මටත් වෙලා. මන්ට නිරෝධ වෙන්න ඕනේ. ගුරුවරයාට ඕන තරම් මානසිකෙන්න පුළුවන් ගුරුවරයාට මේ මානසිකත්වයේ තියෙන ගුරුවරයා ඇයි වේසන්නේ කියලා හිතනවා නම් කෙලස් ටික නිරෝධ කරන්න. පාත් ඵලයටපත් වෙන්න. ඒක තමයි ගුරුවරයාට කරන ලොකුම උපස්ථානය. ගුරුවරයාට ගෞරව කරන්න ඕනේ ගඳලා පිළිපාත කළා නෙමෙයි. පළවලට පත් වෙලා කියන්නේ අරක මම වඩලා මම වැඩ ඉවර කළා. ඒක තමයි ගෞරවය. ඒ ගෞරවය තමයි හැම ගුරුවරයාම බලාපොරොත්තු වෙන්නේ. නැත්තම් සිවුරු හොදලා දෙන එක, පඳු ගාලා දෙන එක, පින්දපාත කරලා දෙන එක, කකුල් වලට තෙල් ගාන එක නෙමෙයි. එහෙම බලාපොරොත්තු වෙන්නේ නැහැ ගුරුවරයා. සැබෑ ගුරුවරයා බලාපොරොත්තු වෙන්නේ සැබෑ ගුරුවරයා බලාපොරොත්තු වෙන්නේ මගේ ශ්‍රාවකයා සකුද්දාගාමීද? මගේ ශ්‍රාවකයා අනාගාමී වුණාද? මගේ ශ්‍රාවක රාහත් වුණාද? ඇයි රාහත්ුන් නැත්තේ? ඇයි යාට කෙලෙස් අත්හරින්න බැරිද? කෙලෙස් වලට කෑදරද? එයා කෙලෙස් පරිස්සම් කරනවද? මොකද්ද යාගේ දුර්වලකම? මේක හදනවද? මේක තමයි ගුරුවරයා බලන්නේ. එයා බලන්නේ කවදාවත් එයාගෙන් මොකද්ද ලැබෙන්නේ කියලා. මගේ ධර්මය මගේ කමඨාන අරගෙන එයා මොනවද එයාගේ ජීවිතේ කරගත්තේ? ඒක තමයි බලන්නේ. ඒක කරගෙන කරනවා නම් ඒ ඒ ගෝලයා ගැන ගොඩාක් ආඩම්බර වෙනවා ගුරුවරයා. මොකවත් වඩන්නේ නැහැ. මං හිතන්නේ මේ මණික් වලින් අඳන් පුටු මේස පූජා කළත් ඒ ගුරුවරයා කලකිරිලා ඉන්නේ. ඔක්කොම රත්තරන්. නමුත් ගුරුවරයා කලකිරින වැඩක් නෑ නේ. පොලේ ඇදිලා නෑනේ. පොලේ ඇදිලා නෑ. මොකවත් නෑ කෑමවත් නෑ එක වේලක් බලන් දන්නවත් මොකවත් නෑ. ඒ ගුරුවරයා සන්තෝෂ නම් ගෝලේ ඇදිලා ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්නයක් නෑ. සන්තෝෂයි. ඒක බුද්ධ දේශනාවක තියෙනවා. ඉන්න තැනක් නැතුව, කන්න තැනක් නැතුව කිසිම පාසුමක් නැහැ. නිවැරදි ධර්මය ලැබෙනවා. බුදුහාමුදුර කියන කමන්නේ බඩගින්න ඇල්ලුවක් කියලා දීගෙන එතන ඉන්න යන්න එපා. ඒ තැන දාලා යන්න එපා. සපපාසුකම් සේරම තියෙන හැබැයි ධර්මයක් නුකුත් ඇයෙන්නේ නැහැ. පැදුරට නොකිය යන්න කියන්නේ. බුද්ධ අවවාදයට ඒක තමයි. සබෑ ගෝලයා ගුරුවරයාට වඩා ඉක්මනින් රාත් වෙනවා. සබෑ ගෝලෙම හිටියා. ලොකු හාමුදුරුවෝ ඉන්නවා රාත් කියලා ඉතාලි ඉන්නවා. රාත් නෑ. ගෝලයා සබෑ ගෝලයා ඉක්මනට රාත් වුණා. රාත් වෙලා ගුරුවරයා රාත් නෑ ඇටෙක් මවනවා. බඩමුට්ටු පෙරලගෙන බල්ටියක් ගාලා යන්නේ ගුරුවරයා දුවලා. එතකොට තමයි කියන්නේ මේ මරණ බය මම මෙච්චර මේ අඳන සිවුරු පටලාගෙන මේ දුවන්නේ මේ මම රාත් වෙලා නැහැ ජීවිත ආසාව තියෙනවා. පස්සෙට නැගිටලා ඇරිලා බලනවා ඉතින් ඊටින්. ගෝලයා ඉනානවා. එතකොට තමයි තේරෙන්නේ ගෝලයා රාත් කියලා. ගෝලයා දිව්වේ නැහැ. සදා ගෝලයා කියන්නේ ගුරුවරයාට වඩා ශ්‍රේෂ්ඨයි. ගෝලයා උපත්ති රුපියල් 5ක් අරන් එනවා. ගුරුවරයා උපත්යේ රුපියල් 10ක් අරගෙන. එයාට වඩා දෙකක් අරගෙන ආපු නිසා දෙගුණයක් අරගෙන ආපු නිසා ගුරුවරයා උනේ 10ක් අරන් ආවා. ගෝලයා උපත්යෙන් පාක් අරන් ආවා. අරයට වඩා අඩු ඒ නිසා ගෝලයා වුණා. දැන් සබෑ ගුරුවරයා කිසිම ගුරු මුස්තියක් නැතුව රුපියල් 10 මෙයාට දුන්නාම දැන් ගෝලයා ළඟ කීයක් තියෙනවද? 15ක් තියෙනවා. දැන් ගෝලයා ගුරුවරයාට ශ්‍රේෂ්ඨ වෙන්නේ නැද්ද ශ්‍රේෂ්ඨයි. බුදුහාමුදුරේ සරියුත් ආන්දුරුනේ දිසාව බලන්නේ. පුණ්ණාම්දුරු අරාබියට කියන්නේ ධර්මයේ කියන්නේ ඒ පැත්ත බලන්න. මොග්ගල්ලාන ආන්දර මේ පැත්තට බනට වැඩිය කිව්වම බුදුහාමුදුර ඒ පැත්තට වඩින්නේ දෙන්නේ එකපාරේ යන්නේ. ඒක තමයි බුදුහාමුදුර විචාරිත එතකොට බුදුහාමුදුර දන්නවා මං ගුරු මුස්තියක් නැත සේරම දුන්නා. නිරෝධ සමාපත්තිය දුන්නා. ඒ කට්ටියත් සංසාරේ මොනවාරි දස කුසල් නරංගාවන් දෙකේ එකතුනා. ශ්‍රේෂ්ඨයි. ශ්‍රේෂ්ඨයි. ඒක තමයි සදා ගෝලයාගේ தත්ත්වය. හැමදාම ගෝලයා ගුරුවරයාගෙන් අවවාද ගන්නවනම් දත්මදින්න ඕනේ ගුරුවරයා ඇවිල්ලා. ඇස්සලා කබ ගලවන්න ඕනේ. මූණ හොදන්න ඕනේ රින්සෝ දාලා. සිවුරු හන්දන්න ඕනේ. නාවන්න ඕනේ. ඇඟ හතුල්ලන්න ඕනේ. ඕම බලාපොරොත්තු නේ ගෝලෙක්ද අබ්බගාතේද? අබ්බගාතේ. සබෑ ගෝලේ එහෙම නෙමෙයි. එක දවසක් දත්මදලා මූණ හොදලා පෙන්නුවම උදේට යනවලු ගුරුවරයා යනකොට ක්ලීන් එකට ඉන්නවලු. නෑවද? කොහොමද? ඊ යවන්ස් එකලානේ. එක සැරයක් කියලා දුන්නා මෙයා ඉතුරු වැඩට ඉවර කරනවා. හැමදාම හැම පියවරම ගුරුවරයාම ඇවිල්ලා කරනකම් ඉන්නේ නැහැ සබෑ ගෝලයා. මම හිටියේ නැහැ. ඒක තමයි ගෝලයාගේ තියෙන දක්ෂකම. ලෝකයේ සියලුම දේවල් හැමෝටම දැනගන්න පුළුවන්ද? ඇයි ලෝකයේ සියලුම දේවල් දැනගන්න බැරි කියලා ප්‍රශ්නයක් ඇහුවාම මේ ලෝකේ සර්වඥතා ඥාණයෙන් කවුරුත් නැහැ. බුදුවරු විතරයි ඉන්නේ. එතකොට සර්වඥතා ඥානයක් තියෙන එක කල්පයකට එකම එක කෙනෙකුට නම් අනිත් ඔක්කොම කවුද? අඩුවෙන් දන්න කට්ටිය. එතකොට අපිට සම්මාවක් පේන්නේ අපේ අඩු ඥානියටනේ. අපට වැටෙන්නේ, හැයෙන්නේ, තේරෙන්නේ, ප්‍රත්‍යක්ෂ වෙන අඩු ඥානෙ. මේ ටික තේරුම් ගන්න බෑනේ අපට. අපි මේ අඩුතන හිඳගෙන බුදුහාමුදුරන්ට තේරෙන ටික තේරුම් ගන්න හදනවා. ලෝකේ හැමදේම දැනගෙන ප්‍රඥාවෙන් පරිපූර්ණ වෙලා රාත් වෙන්න හදනවා. ඔච්චර ලොකු දුර්වලකමක් තියෙනවා. බුදුරයකට සමාන කෙනෙක් මේ ලෝකේ නැවත බී වෙන්න බෑ. බුද්ධ ශාසනය පවතින කාලේ. මේක තේරුම් ගත්තනම් ඒ තේරෙන ටිකෙන් එසයිමටපත් වෙනවා. දැනෙන ටික අවබෝධ වෙන ටිකෙන් එසයිමටපත් වෙනවා. විපස්සනාව කියලා බුදුහාමුදුරු කිව්වෙත් ඒකනේ. මොනවාරි එකක් කියනවා නම් ධර්මයේ කියලා ඒක අහගන්න. අහගත්ත දේ හොඳට තේරුම් ගන්න. තේරුම් ගත්ත දේ පුරුදු කරන්න. පුරුදු කරපු දේ ප්‍රත්‍යක්ෂ කරන්න. ප්‍රත්‍යක්ෂ කරපු දේ ඇයිච්ච දේ එක බවට තේරුම් ගන්න. කොච්චර විපස්සනා අපි අද කොච්චර අහලා තියෙනවද කොච්චර තේරුම් ගත්තද තේරුම් ගත්තා අහලා තියෙන එකනේ මතක තියෙන්නේ ඔය පුරුදු කළේ නෑ පුරුදු කරපු දේ ප්‍රත්‍යක්ෂ කළේ නෑ ඉතුරු පියවර දෙක කළේ නෑ නියතමානිකම යථාත්පාත්කම කීකරුකම අවංකකම ඉවසීම මේ හැම ගුණයකටම බණක් කියලා තියෙනවා මේකටම කමතාණන් කියලා තියෙනවා අදත් අපේ චරිත ගුණාංගවල ඒවා ප්‍රත්‍යක්ෂ වෙලා නැහනේ. ඒ ಗುಣධර්ම ගුරුවරයා සෑයීමටපත් වෙන තරම් එළියට එන්නේ මෙච්චර බනහිලා මෙච්චර දේවල් තේරුම් ගත්ත අපට නිවැරදි වෙන්න බැරි නම් කිසිම දෙයක් ඇයෙන්නේ නැතුව පකාබදී පංචකාම ලෝකේ ඉන්න මිනිස්සු ගැන මොන කතාවද? ඒ මිනිස්සුන්ට අපර වචනයක්වත් කියන්න බෑනේ. මෙච්චර ඇහිලා අපේ தත්ත්වය ඕම නම් එක අඩුවක් නිවැරදි කරගන්න අපි දක්ෂ නැත්නම් අර මිනිස්සු ගැන මොනවද අපි කතා කරන්නේ? ඒ මිනිස්සු ඇවිල්ලා ගාලා ගියා පාළුවේ ඉන්න තැයි ඒ මිනිස්සුට කියලා වැඩක් නැහැ කියන්න දෙයක් නැහැ. අවුලේ මිනිස්සු. ඒක හින්දා තමයි පුදුජන මිනිස්සු ඇවිල්ලා මොනතරම් තාඩන පීඩන කරලා බැනලා අපාස කරලා ගහලා ගියත් පාළුවේ ඉන්න බල නැයි පාළුවේ මිනිස්සු එන්න මිනිස්සු දන්නේ දන්න කට්ටියටවත් රාත් වෙන්න බැරි නම් නොදන්න කට්ටිය ගැන මොනවද අපිට කතා කරන්න තියෙන කතා කරන්න මොකක්ද? පැවිද්දාගේ එකම හරමුණ විය යුත්තේ පිරිණිවන් පානක. සෝවාන් වීම සකෘදාගාමි ඒ ඒ කතන්දර ඔක්කොම පැත්තකින් දෙන්න. පැවිද්දාගේ එකම හරමුණ පිරිණිවන් පාන. ඒකට වැඩ කරනකොට ඉතුරු ටික හම් වෙනවා. ඒක ඉබේ වෙනවා. පිරිණිවන් පාන අදහසක් නැති පැවිද්දාට මොකවත් ලැබෙන්නේ නැහැ. පිරිණිවන් පාන්න අකමැති කියලා කියන්නේ එයා කෙලස් ලෝක අතරින් කැමති නැහැ. එයා කොහොමද සකෘදාගාමි වෙන්නේ? එයා කොහොමද සෝතාපන්න වෙන්නේ? එයා තුල කොහමද තපත් ජීවිතයක් පීඩන්නේ මොකවත් පීඩන්නේ ඒ පිරිනිවන් පාන අදහස නැහැ. කරපටිය බඳිනකොට යට එන්න ඕනේ ඒක ඥාන වලින්ම. මම මේ භවයේ කොමාරි පිරිනිවන් පානවා. ඒක ආපු වෙලේ ඉඳලා එයා ඉල්ලන්නේ එයාට සෝතාපන්න බලය විශ්යෙන් දෙනවා. එයා ඉල්ලන්නේ එයාව අනාගාමි කරවනවා. එයා බලාපොරොත්තු නොවන මොහතක කෙලස් ටික ගැලවිලා එයා නිරෝධ සමාපත්තියටපත් වෙනවා. ඇයි? පිරිනිවන් පාන අදහස විතරයි අපට අවශ්‍ය. ඊටු ටික වෙනවා. මිනිස්සු සසර නතර වෙන්න කැමතිම නැන්නේ. වයසට ගිහලා බැරි ඇයිලා ඒ දැඩි සක්කාරයකේ බට ගහලා තියෙදි තමයි මිනිස්සු rahat වෙන්න ඕනේ කියන්නේ. එතකොට දැන් මේම පංචකාම ලෝකිනකට කාටවත් අදහසක් නැහැ නේ. ඔත්පොළ වෙනකම්ම මිනිස්සු සිල් ගන්න නැහැ නේ. රෝහල ඉන්නකොට ආන්දර වඩම්මල සිල් දෙනවා බණ කියනවා. එයාට පේන්න රෝහල ඉන්න කට්ටියට දාන දෙනවා. දැන් පින්කම් කරන්න එච්චර දුර යන්න ඕනේද? වයස අග්ගිසට ඇවිල්ලා. සම්පූර්ණ ස්කෑන් කරලා මම ලෙඩ රෝග මෙච්චර තියෙන මාස 6යි මෙයා ඉන්නේ. එහෙම වුණාට පස්සේ මේ උරපල හදාගෙන මේ සිල් ගන්න යන්නේ. වොමනාවක් නැහැ. ඒ අවශ්‍යතාවය නැති නිසා ඒ කට්ටියට ඒකෙන මාර්ගය වැඩෙන්නේ අද මේ මොහොතේ මට මේ ලෝකෙ කිසිම දෙයක් අවශ්‍ය නැහැ. පිරිනිවන් පාන්න ඕනේ. මේ දුකෙන් මට නිදහස් වෙන්න ඕනේ කියලා එක අදිස්ථාන සිතකින් වැඩේට පය තියන්න බලමු. පය තියලා ඊළඟ පය උස්සන්න කලින් rahat වෙනවා. හැමදේම හත්තරුණාට පස්සේ අත්තරින්න දෙයක් තියනවාද? හැමදේම හත්තරියාම යාට අල්ලගන්න දෙයක් තියනවාද? හැමදේම අත්තරියාම ඉපදෙන්න හේතුවක් හදනවාද? ආයිති වඩන් දෙකක් නැහැ. එතනම ඉවරනේ. මේ ලෝකෙ මට කිසිම දෙයක් අවශ්‍ය නැහැ. මොකවත් ඕන එක ඔක්කොම අත්හැරලා නිවන් දකින්න කියලා ඉස්සරහට යනකොට දකින්න එකක් නැහැ. දැකලා ඉවරයි. ඕන් දාරු කීවේගේ ප්‍රඥාව. අඟුලිමාලගේ ප්‍රඥාව නැවත පහළ වුණා ලෝකෙට. අදත් අපේ ඔළුවේ තියෙන නාවල් ඉඩම මගේ ලේලිට දීලා බෑ. ලේලිට කොහමද ඊටම දෙන්නේ? මගේ පුතාට තියෙන්න ඕනේ. බෑ නෑ ඉඩම ගන්න ආ වණින්ක බලමු. ඔහොම එකක් ඔළුවේ තියන්න. දැන් පැවිද ඉඩම් කොමසාරිස්නේ. ඉඩම් වල අයිතියෙන් පවත්වාගෙන යනවා. පැවිද්දා තාම කියනවනේ අපේ ගේ මගේ ගේ මගේ ගෙවල් මම තමයි බැම්මගේ පැවිද්දා තාම ඉන්නේ ගීගෙදරනේ. තාම කරපටිය බඳලා උපසම්පදාව දීලා තාම ගීකම ඒ ගී ගඳ ගිහිල්ලා නැහනේ. තාම නැකම් කියාගෙන දෙපළත් එක්ක ඉන්නවනකෝ එයා එයා නිවන් යන කෙනෙක් නෙමෙයි. නිවන් යන්න තාම එයා පටන් ගත්තෙත් නැහනේ. නිවන් යන කෙනාට බුදුහාඳුර හැරෙන්න වෙන සරණක් තියෙන්න බෑ. එහෙම සරණක් තියෙන කෙනෙකුට බුදුන් සරණ යන්න බෑ. අකමැති වුණත් ඒක තමයි ඇත්ත. ඇත්ත ටිකක් තිත්තයි. හැබැයි ඒක තමයි ඇත්ත. නිවන් දකින්න පිරිනිවන් පාන කෙනාට බුදුන් අරෙන්න වෙන සරණක් තියෙන්න බෑ. මුදල් සරණ විහාරාධිපති සරණ සේසන සේනාසනවල ආධිපත්‍ය සරණ නෑදෑයෝ දරුවෝ ගෙවල් දොරවල් යාන වාහන මේම සරණක් තියෙනවා නම් එයාට බුදුන් සරණ යන්න බෑ. බුදුහාමුදුරන්ට වඩා මේ ලෝකයේ කිසිම දෙයක් මට වටින්නේ නෑ. පිරිනිවන් පෑම තරම් මට මේ ලෝකේ කිසිම දෙයක් අවශ්‍ය නෑ කියන දැනට එන කෙනා ඒකාන්ත වශයෙන්ම පිරිනිවන් පානවා. ඇයි? එයාට වෙන ක්‍රමයක් නැහැ. පවතින ක්‍රමයක් නැහැ. අද අපි තාම පවතින්නේ මෙච්චර දුක දැනෙන්නේ. අපි තාම බුදුන් සරණ හරියට ගිහිල්ලා නැහැ. අඩපාඩු දුර්වලකම් අනන්තයි. හැම මොහොතේම අඩපාඩු මම දකින්න ඒ හැමතිස්සෙම ඇඟිල්ලෙන් ඇනෑන කියන්න බෑ. ඒක ගුරුවරයාට ලැජ්ජයි. රාත්‍රී කාලේ ඇති වෙන සිතිවිලි, උදේ කාලේ ඇති වෙන සිතිවිලි භාවනා යෝගී ඉන්නකොට හිතෙන දේවල් කියන්න මටම ලැජ්ජයි. ඒ ලයිස්තුව හැදුවාම ඉස්සෙල්ලා මයිටල් බොන්ඩ් වෙන්නේ ගුරුවරයාට. මෙහෙම ගෝලයට ගුරුවරයෙක් වෙච්ච එකේ ලැජ්ජාවයි ලොකුම ලැජ්ජාව. ඒ ඒවා අඩු අඩු හදන්න ඕනේ. ඒවා නිවැරදි කරන්න ඕනේ. තාපසයා ශ්‍රේෂ්ඨ වෙන්න ඕනේ. සිටිවිලි වලින් පිරිසිදු වෙන්න ඕනේ. නිර්මල චෛතසික වලින් එයා ඒ ශාසනය වැඩහින්න ඕනේ. යහපත් ලෙස හිතන්න ඕනේ හැමදේම. ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ජීවත් වෙන්න ඕනේ. හැමතිස්සෙම පිරිනිවන් පෑමට අවශ්‍ය වැඩ ටික කරන්න ඕනේ. ඉපදෙන්නමනේ කරන්නේ මොනවාර එකක්. කොහෙන් හරි එකක් පටල ගන්න ඉපදෙන්නමනේ. පිරිණිවෙන තැන නැහැනේ ඒ චරිතවල ඇතුළින් වල. අද පාඩු වැරදි කරන්නේ. නැවත ගුරුවරු අසරණ කරන් ඉපදෙන්න එපා. අන්තිමට අසරණ වෙච්ච ගුරුවරයා මම. මගෙන් ඒක ඉවර වෙච්ච දෙයක්. තවත් පුළුවන් නම් අසරණ කරලා රාත් වෙලා නැවත ලෝකේ කිසිම ගුරුවරයෙක් අසරණ කරන්න නැවතම විපදෙන්නේ නැහැ කියන තැනින් පිරිනිවන් පාන තැන අදන්න ඕනේ. ඒක තමයි බුදුහාමුදුරන්ටයි මටයි කරන එකම උපස්ථානය. ආචාර්ය වචන. මේක වඩන්න පුරුදු කරන්න කියලා